අපි දන්නේ නැහැ මේ වෙනකොට ලංකාව තුල භාවිතාව කරන මේ කියන නූඩල්ස් වර්ගය කොයි මට්ටමක තියෙනවද කියලා ඒක නිසා අප හිතනවා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ඒ වගේම ආහාර පාලනයට ආධාර නිලධාරීන් යම් කිසි පරීක්ෂණයක් කරලා හැකි ඉක්මනින් ඒ සම්බන්ධව තියෙන සැකසංකා දුරු කරන එක හොඳයි කියලා. කෙසේ වෙතත් MSG කියන රසායනික ද්‍රව්‍ය මේ රට තුලින් ඉවත් කරන්න කටයුතු යෙදීම ඉතාම අත්‍යවශ්‍යයි මොකද අනාගත පරපුර විශේෂයෙන්ම ස්නායු සහ සංජනනීය ආබාධ වලින් වළක්වා ගැනීම සඳහා